ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේන හරිම වැදගත් සංවාදයක් ගැන. මේක සිද්ධ වෙන්නේ විශාලාම හනුවර කූටාගාර ශාලාවේදී. ඔව් එතනදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සච්චක කියලා කෙනෙක් එනවා. හ්ම් සච්චක කියන්නේ නිකම්ම කෙනෙක් නෙමෙයි. එයා නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක්. ඒ කියන්නේ ජෛන ශාස්ත්‍රවරයාගේ. හරියට හරි. ඒ වගේම වාද කරන්න හරිම දක්ෂයි. තමන් ගැනත් ලොකු විශ්වාසයක් තිබ්බ කෙනෙක්. එයාගේ අරමුණ වෙලා තිබුණේ බුදුහාමුදුරන වාදයෙන් පරාද දෙන එක. මේ ඔක්කොම විස්තර වෙන්නේ චූල සත්‍යක සූත්‍රයේ. ඔව් මොකද සත්‍යකගේ මූලික මතය උනේ ස්ථිර ආත්මයක් තියෙනවා කියන එක. ඒක බුදුදහමේ අනාත්ම සංකල්පයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි නේද? අනිවාර්යයෙන්ම. බුදුදහමෙන් කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය තුල මම කියලා හිතන්න පුළුවන් ස්ථිර දෙයක් ආත්මයක් නෑ කියලානේ. සත්‍යකගේ ආත්ම විශ්වාසය කොච්චරද කියනෝන මෙයා කියලා තිනෝ නේද? සිත්පිත් නැති කණුවක් වුණත් මගේ වාදය ඇහුවම වෙවුලනවා වගේ කතා. ඔව් ඔව්. එයා ඒ තරම්ම තමන්ගේ වාද කිරීමේ හැකියාව ගැන උඩඟු වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ ගැටුම පටන් ගන්නෙ? දවසක් සච්චක අස්සජි තිරුන් වහන්සේව මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් මොනවද කියලා අහනවා. අස්සජි හාමුදුරුව පංචවග්ගීය භික්ෂූන්ගෙන් කෙනෙක් නේද? ඔව්. උන්වහන්සේ තමයි අර යේ ධම්මා හේතුප්පභවා ගාතාව දේශනා කළේ සාරිපුත්ත පරිබ්‍රාජකයාට. හරි. ඉතින් අස්සජි හාමුදුරුව මොකද කිව්වේ? සත්‍යකට. උන්වහන්සේ පැහැදිලි කළා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන මේ පංචස්කන්ධය අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි. ඔව්. අනිත්‍ය නිසාම දුකයි. දුක නිසාම ඒක අනාත්මයි. ඒ කියන්නේ මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා ගන්න කිසිම හරයක් එකේ නෑ කියලා. සත්‍යක මේක එහුවම මොකද කළේ? එයා කලබල වෙනා. අනේ මේක නම් අහන්නවත් හොඳ දෙයක් නෙමෙයි වගේ දෙයක් කියලා ඉගන්වීම ප්‍රතික්ෂේප කළා. එතනින් නැවතුනේ නැහැ නේද? නෑ. ඊට පස්සේ ගිහින් ලිච්ඡව කුමාරවරු 500ක් විතර මැද්දේ ලොකුවට කතා කරනවා. පුරුසාරම් දොඩනවා. මොනවද කිව්වේ? කිව්වා මම ගිහින් ගෞතමයන් වහන්සේ එක්ක වාද කරනවා හරියට බලවත් මිනිහෙක් දිග ලොම් තියෙන එළුවෙක්ව ලොම් වලින් අල්ලලා මෙහෙට අදිනව එහෙට අදිනව සොලවනවා වගේ එහෙම නැත්තම් සුරා පෙරණ කෙනෙක් අර පෙරණ පැදුර වතුරට දාලා දෙපැත්තෙන් අල්ලලා ගසනවා වගේ හරිම රළු උපමානේ. ඔව්. තව කිව්වා ලොකු ඇතෙක් ගැඹුරු පොකුණකට බැහැලා අර සක් විලඳ කියන ජලජ පෙළෑටි වර්ගය අතින් අරන් විසිකරනවා වගේ මම ගෞතමයන් වහන්සේව වාදෙන් පරද්දනවා කියලා. ඒ කියන්නේ එයා හිතුවේ බුදුහාමුදුරන්ව පරද්දන එක හරිව ලේසි කියලා. අනිවාර්යෙන් යට ඒතරම් විශ්වාසයක් තිබුණා තමන්ගේ තර්ක ගැන. ඉතින් ඊට පස්සේ මොකද උනේ? එයා ගියාද බුදුහාමුදුරන් හම්බ වෙන්න? ඔව්. අර ලිච්ඡවි කුමාරවරු 500ක් මේකගෙන ගියා කූටාගාර ශාලාවට ලොකු සෙනගක් මැද තමයි වාදේ පටන් ගන්න හදන්නේ. ගිහින් කෙලින්ම කාරණේට බැස්සා. බුදුහාමුදුරන්ගෙන් ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රාවකයන්ට කොහොමද අවවාද කරන්නේ? මොකද නිතර දේශනා කරන ඉගෙනවීම කියලා. එතකොට බුදුහාමුදුර කෙලින්ම අනාත්ම දේශනාව කිව්වා. මහණෙනි රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, ආදී වශයෙන් පංචස්කන්ධයම අනාත්මයි කියලා ශ්‍රාවකයන්ට උගන්වනවා කියලා පැහැදිලි කළා. ඩොකොජ සත්‍යක තමන්ගේ මතය ඉදිරිපත් කළා. ඔව්. එයා කිව්වා නෑ භවත් ගෞතමයන් වහන්සේ රූපේ තමයි මගේ ආත්මය වේදනාව මගේ ආත්මය, සංඥාව මගේ ආත්මය, සංඛාර මගේ ආත්මය, විඥාණය මගේ ආත්මය කියලා. ආත්මවාදී දෘෂ්ටිය කෙලින්ම කිව්වා. එතකොට තමයි බුදුහාමුදුරුව අර හරිම සරල ඒත් ගැඹුරු ප්‍රශ්න අහන්නේ. බුදුහාමුදුරුවගේ ඇහුවා අග්ගිවෙස්සන සච්චකගේ ගෝත්‍ර නාමය දැන් බලන්නකෝ පසේනදී කොසල් රජුරෝ අජාසත්තු රජුරු වගේ බලවත් රජවරු ඉන්නව නේද? ඒ රජවරුන්ට තමන්ගේ රාජ්‍යයේ ඉන්න වැසියන්ව Tamanට ඕන විදිහට පාලනය කරන්න බලය තියෙනව නේද? වැරදි කරපු අයට දඬුවම් දෙන්න, රටින් පිටුවහල් කරන්න, මරණ දඬුවම දෙන්න. හ්ම් ඒක ඇත්ත. ඒව බලයකේ රජුරුන්ට තියෙනව නේද කියලා ඇහුවා සච්චකයකට එකග වුණා. එසේ ස්වාමීනි කියලා. ඊළඟට තමයි අසල් ප්‍රශ්නේ එන්නේ. ඔව්. බුදුහාමුදුර ඇහුවා හොඳ යග්ගිවසන ඔබ කියනවනම් රූපය ඔබගේ ආත්මය කියලා ඒක ඔබේ වසංගයේ පවතිනවා කියලා එහෙනම් අර රජවරු වගේ ඔබටත් පුණුවන්ද මේ රූපෙට අනකරන්න මගේ රූපේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න එපා කියලා? ඒ කියන්නේ ලෙඩ වෙන්න එපා, වයසට යන්න එපා, මෙහෙම ලස්සනටම තියෙන්නේ කියලා අනකරන්න පුණුවන්ද කියලා ඇහුවා. හරියට හරි. සත්‍යකට උත්තර නැති වුණා. එයා ගල් ගැහුණා. බුදුහාඳුරෝ දෙවෙනි පාරටත් ඇහුවා. ඔව්. ඒ පාරත් සත්‍යක නිශ්ශබ්දයි. තුන්වෙනි පාර. තුන්වෙනි පාර අහන්න කලින් බුදුහාඳුරෝ මතක් කළා අග්ගිවසන තථාගතයන් වහන්සේ නම කරුණ සහිතව යුක්ති සහගත ප්‍රශ්නයක් තුන් පාරක් අහද්දිත් උත්තර නොදී හිටියොත් ඒ මොහොතේම ඔහුගේ හිස සත්කඩකඩ පැලී යනවා කියලා. ඒක බරපතල කතාවක්. ඒ කියනවත් එක්කම වජ්‍රපාණී කියන යක්ෂ සේනාපතියා ගිනිගෙන දිලිසෙන ජකඩ යගදාව කරගෙන සච්චකගේ ඔළුවට උඩින් අහසේ පෙනී හිටියා. ඒක පලන ලෑස්ති වෙලා හැලේ ඒක දැක්කේ සච්චකයි බුදු ආන්දරෝ විතරයි ලුනේද? ඔව්. අර ලිච්ඡවීන්ට පෙනුනේ නෑ. ඉතින් සච්චක හොඳටම බය වුණා. වෙවලන්න ගත්තා. එයාට තේරුණා තත්වේ බරපතලකම. එයා ඉක්මනට කිව්වා භවත් ගෞතමයන් වහන්ස ආයමත් අහන්න. මම උත්තර දෙන්නම්. ඔබ වහන්සේ තමයි මගේ පිහිට. කියලා බුදුහාමුදුරුවන්ගෙන්ම සරණ පැතුවා. ඊට පස්සේ බුදුහාමුදුරුව ආයෙත් අහුවා. ඔව් රූපය ඔබේ ආත්මය නම් මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියා ඔබට වසඟේ පැවැත්විය හැකිද කියලා. එතකොට සැච්චක මොකද කිව්වේ? නෑ ස්වාමිනී, එසේ පැවැත්විය නොහැක කියලා පිළිගත්තා. හ්ම්. අර ලොකු ආත්ම විශ්වාසය එතනදී බිඳ වැටෙනවා. ඒ වගේම බුදුහාමුදුරෝ වේදනාව ගැන ඇහුවා, සංඥාව, සංඛාර, විඥානය ගැනත් ඇහුවා. මේවා ඔබේ ආත්මය නම් මේවා ඔබට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? ඒ හැම එකටම සැච්චකට කියන සිද්ධ වුණා බෑ ස්වාමිනී කියලා. ඔව්. තමන්ගේ ශරීරයවත් තමන්ගේ වේදනාවත් අදහස්වත් සිතුවිලිවත් දැනීමවත් තමන්ට සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ කියලා යාට එතනදී පිළිගන්නම වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් ගැඹුරට කාරණාව පැහැදිලි කරනවා නේද? දුකක් ස්වාමිනී එසේනම් යමක් අනිත්‍ය නම් දුකක් නම් වෙනස් වන ස්වභාවයට අයිති නම් විපරිණාම ධම්ම නම් ඒ දේ දිහා බලලා මේක මගේය මේ මම වෙමි මේ මගේ ආත්මයයි කියලා සලකන එක සුදුසුද එතනදී සත්‍යකට කියන්න වෙන්නෙම නැහැ ස්වාමිනී ඒක සුදුසු නෑ කියලයි. ඔහු ඒ විදිහටම වේදනා සංජා සංකාර විඥාන කියන අනිත් ස්කන්ධ හතර ගැනත් අහලා ඒවත් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම නිසා මගේය මම වෙමි මගේ ආත්මය කියලා ගැනීම නුසුදුසු බව සත්‍යක ලවාම පිළිගන්නනවා. එතනදී තමයි බුදුහාමුදුරුවර කිහිල්ගස් උපමාව ගෙන්නේ. හරියට හරි. අග්ගිවෙසන හරියට කෙනෙක් පොරවක් අරගෙන වනාන්තරයට යනවා කියමුකෝ. අරටුවක් හරයක් තියෙන ගහක් හොයාගෙන. හ්ම්. එයා ලොකු කෙහෙල් ගහක් දැකලා ඒකේ හරයක් ඇති කියලා හිතලා ඒක මුලින් කපනවා. ඊට පස්සේ අග කපනවා. ඊට පස්සේ පට්ටෙන් පට්ට ගලවනවා. පට මැදි නරටියක් නෑනේ. ඒක තමයි අග්ගිවෙස්සන ඒ විදිහට පතුරු ගලවගෙන ගලවගෙන යද්දී අන්තිමට මොලොක් හරයක්වත් එයාට හම්බ වෙන්නේ නෑ. කොහෙන්ද එතකොට දැඩි හරයක් අරටුවක්? ඒ වගේම තමයි. ඒ වගේම තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ගැන කොච්චර හෙව්වත් මම කියලා ගන්න පුළුවන් ආත්මය කියලා ගන්න පුළුවන් ස්ථිර හරයක් හොයා ගන්න බැහැ කියන එක බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඒ වෙනකොට සත්‍යකගේ தත්ත්වය කොහොමද අර ලිච්ඡවීන් ඉස්සරහායම කියවකන බුදුහාඳුරෝ මේක පෙන්වා දෙනවා. සත්‍යක ඒ වෙනකොට ඔළුව පහත් කරගෙන කල්පනා කරගෙන උත්තර නැතුව දහඩිය දාගේ ඉන්නේ. අර කලින් තිබ්බ තේජස නැහැ. පරාජය බාර ගන්නවා එතකොට. ඔව්. එයා ඒක වචනය වලින්නුත් කියනවා. එයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපි වගේ වාදයට කැමති අය අනිත් එක්ක වාද කරලා දිනන්න හදන එක හරියට මද කිපුණු දරුණු ඇතෙක් එක්ක හැප්පෙන්න යනවා වගේ වැඩක්. හ්ම් සමහර විට ඒ ඇතා එක්ක හැපිලත් කෙනෙක්ට ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි. ඒත් ඔබ වහන්සේක වාද කරලා නම් කිසිම සෙතක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේක හැප්පෙන එක ඊටත් වඩා භයානකයි වගේ අදහසක් කියනවා. ඒක ලොකු පිළිගැනීමක්. පරාජය බාරගත්තට පස්සේ එයා නිකන් ඉන්නේ නෑ නේද? නෑ එයා දැන් නිවැරදි මාර්ගය ගැන උනන්දු වෙනවා. එයා අහනවා භවත් ගෞතමයන් වහන්සේ බුද්ධ ශ්‍රාවකේ කොහොමද මේ ශාසනීය අනුශාසනාව පිළිපදින්නේ? කොහොමද නිවන් මඟ වඩන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේ මාර්ගය පැහැදිලි කරනවා. ඔව්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අග්ගිවසන ශ්‍රාවකෙක් අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා තමන්ගේ ශරීරයේ ඇතුළත වේවා පිටත වේවා ගොරෝසු වේවා සියුම් වේවා පහත් වේවා උසස් වේවා දුර වේවා ළඟ වේවා මේ සියලු ආකාර රූප දිහා ඒ කියන්නේ හැම විදිහෙම රූපයක් ඔව් ඒ සියලු රූප දිහා ඒතං මම නෙමේසෝ හමස්මි නමේසෝ අත්තා මේක මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා තියෙන සැටියදම නුවණින් දකින්න ඕන. යථා භූතං සම්මපඤ්ඤාය දෂ්ඨබ්බං. ඒ වගේම අනිත් ස්කන්ධ හතර ගැනත්. ඔව්. ඒ විදිහටම සියලු ආකාර වේදනා සංඥා සංඛාර විඥාන දිහත් මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා නුවණින් දකින්න ඕන. එහෙම දැක්කම මොකද වෙන්නේ? එහෙම දකිනකොට ඒ ආර්ය ශ්‍රාවකයා ඒ පංචස්කන්ධය ගැන කලකිරෙනවා නිබ්බින්දති. කලකිරුණහම ඒවට තියෙන ඇලීම නැති වෙනවා විරජ්‍යති. ඇලීම නැති වුනහම කෙලසුන්ගෙන් හිත මිදෙනවා විමුචති. මිදුනට පස්සේ මිදුනා කියන ඥානිය පහළ වෙනවා. ඒ කියන්නේ අරහත්වයටපත් වෙනවා. ඔව්. ඉපදීම නැති වුණා බඹසරේ වැස නිමතරලා කලියුත් කලා මින් පසු මේ සඳහා කලියුතු දෙයක් නැහැ කියලා එයා දැනගන්නවා. ඒ තමයි නිවන් මාර්ගය. ඉතින් සත්‍යක මේ ඔක්කොම අහගෙන හිටියා. ඔව්. අහගෙන ඉඳලා අවසානයේදී ආ පහුදාට දානයකට ආරාධනා කරනවා බුදුහාඳුර ප්‍රමුඛ මහා සංඝරත්නයට. Taman පරාජය වුණත් එයා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව්. පහුදා දානේ පිළිගන්නවනෝ දානේ වළඳලා අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් වැදගත් කරුණක් දේශනා කරනවා. මොකද අර පොඩි මේසලාම්පුව වැඩ කරේනු යන්නේ සෑහෙන කාලෙකින්. ඉතින් මං YouTube එකෙන් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. බුදුහාමුදුරුවෝ කියනවා අග්ගිවෙස්සන යම් කෙනෙක් ඔබ වගේ තවමත් රාගය, ద్వේෂය, මෝහය ප්‍රහීන නොකල කෙනෙක් වෙනුවෙන් දානයක් පිළිල කරනවා නම්, ඒ කියන්නේ ලිච්ඡවීන් සච්චක වෙනුවෙන් මේ දානය සංවිධානය කළා වගේ, ඒ දානයේ පින අයිති වෙන්නේ අර දායකයන්ට. ඒ කියන්නේ ලිච්ඡවීන්ට. ඔව්. නමුත් ඔබ විසින් ඒ කියන්නේ තවම රාග, ద్వේෂ, මෝහ දුරු නොකල කෙනෙක් විසින් මාවැනි රාග, ద్వේෂ, මෝහ සම්පූර්ණයෙන් ප්‍රහීන කළ කෙනෙකුට දෙන දානයක් තියෙනවා නම් ඒ දාණය පිනායිති වෙන්නේ අර දාණය දෙන ඔබටයි. ඒ කියන්නේ සත්‍යකට. ආ ඒකත් හරිම ගැඹුරු කාරණයක්. දාණය දෙන කෙනාගේ ලබන කෙනාගේ තත්වය අනුව පින වෙනස් වෙන හැටි. ඔව්. ඒකෙන් සත්‍යකටත් ලොකු පිනක් වුණා කියන එකයි බුදුහාමුදුරු පෙන්වා දුන්නේ. ඉතින් මේ මුළු සංවාදයේම මේ චූල සච්චක සූත්‍රයේම ගත්තම හරිම බලවත් විදිහට අනාත්ම සංකල්පය පැහැදිලි කරනව නේද? අර ආත්ම දෘෂ්ටිය කොච්චර හරයක් නැති දෙයක්ද කියන එක පෙන්වනවා. අනිවාර්යෙන්ම. ඒ වගේම තමන්ගේ තර්ක ශක්තිය දැනුම ගැන උඩඟු වෙලා හිටපු කෙනෙක් කොහොමද සත්‍ය ඉස්සරහා නිහතමානී වෙන්නේ කියන එකත් පේනවා. ඇත්තටම මේ කතාව අපිටත් හිතන්නේ අම්මා කිතුරු කරනවා අපිත් මේ මම මගේ ශරීරය මගේ අදහස් මගේ හැඟීම් කියලා කොයිතරම් තදින් මේ දේවල් අල්ලගෙන ඉන්නවද කියලා. හ්ම්. ඇත්තටම මේවා අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? නැත්තම් මේවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට අයිති දේවල්ද? ඒ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන එක තමන් දිහාම ටිකක් විමසිල්ලෙන් බලන එක වටිනවා කියලායි මට හිතෙන්නේ. ඔව් ඒක තමයි මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම වෙන්නේ.